පරයෝ දපනං ඒතං බුද්ධාන ශාසනං තී සද්ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මේ පුණ්‍යවන්ත පිරිස සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ ජයමග රූපවාහිනී නාලිකාව තුලින් පවත්වාගෙන යනු ලබන සූත්‍ර ධර්ම විවරණ මාලාවේ තවත් එක් සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්න. විශේෂයෙන්ම අපි කල්පනා කරන්නට ඕන මේ සංසාර ගමනේ එනකොට අපට ලැබිච්ච වාසනාවන්තම අවස්ථාවක් තමයි මේ ජීවිතේ ලැබිච්ච මේ මනුස්ස ජීවිතය මොකද අද මේ දේශනාව ඇහෙන මානියේ ඉන්න යම් තාක් මිනිස්සෙක් වෙද්ද ඒ හැම කෙනෙකුටම සංසාරයේ කලාතුරකින් ලැබෙන අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඒ තමයි විශේෂයෙන්ම අපි කල්පනා කරන්නට ඕන අපි මේ මනුෂ්‍ය ජීවිතය ලබාගෙන ඉන්නේ බුද්ධෝත්පාද කාලෙක බුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උන්වහන්සේ පරිණිරවාණයට පත් වුණත් ඒ ධර්මයේ නිරුපද්දිතව පවතින තාක් චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකයේ nirupadritaව තියෙන තාක් කාලය හඳුන්වන්නේ බුද්ධෝත්පාද කාලයේ හැටියටමයි. ඉතින් මේ බුද්ධෝත්පාද කාලෙක මනුස්ස උපතකුත් ලබාගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබාගෙන ක්ෂණ සම්පත්තිය පිහිට කරගෙන ඒ වගේම තමයි හොඳ නුවණක් එක්ක උපතක් සකස් වෙලා තියෙනවා නම් ඒ උපත බුදුරජාණන් වහන්සේ දේශනා කළා අතිශය දුර්ලභ උපතක්. ඒ වගේම තමයි මේ උපත බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා පෙර කරන ලද කුසලයක විපාකයක් හැටියට ලැබිච්ච උපතක් තමයි ඒ උපත. මොකද මේ කාරණා වලින් එකක් හරි සම්පූර්ණුනේ නැත්තම් අපි බොහොම අවාසනාවන්ත වෙන්න තිබුණා එක්කෝ අබුද්ධෝත්පාද කාලෙක වල ඕන තරම් අපි මනුෂ්‍ය ජීවිත ලබාගෙන ඉපදිලා ඇති අබුද්ධෝත්පාද වල මනුෂ්‍ය ජීවිත ලබා ගත්තට වැඩක් නැහැ අපට අහන්න ලැබෙන්නේ අසත් ධර්මය හම්බ වෙන්නේ පාප මිත්‍රයෝ ඒ වගේම තමයි මේ ජීවිතේ බොහෝ අකුසල් දියුණු කරගෙන කල්ප ගානකට සමහර විට නිරේගාමී වෙන්න පුළුවන්. නමුත් අද අපිට මේ ධර්මය අහන්න ලැබෙන්නේ ප්‍රධානම කාරණේ බුද්ධෝත්පාද කාලයක් වෙච්ච නිසා. ඒ වගේම තමයි බුද්ධෝත්පාද කාලෙක කල්යාණ මිත්‍රයෝ පිහිට කරගෙන ධර්මය නිතරම ශ්‍රවණය කරන්න පුළුවන් පරිසරයක මිනිස්සෙක් වෙලා ඉපදුනා නිකන් නෙමෙයි ප්‍රඥාව තියෙන මිනිස්සෙක් හැටියට. ඒ නිසා අද කුසලයේ අකුසලයේ මෙයයි කියලාවත් විශ්වාස කරගෙන අපි ධර්මයේ හැසිරෙනවා. නමුත් අපි කල්පනා කරන්න ඕන දෙයක් තියෙනවා මේ අවස්ථාව අපට හැමදාම සංසාරයේ ලැබෙන්නේ නැහැ. අද මේ ලැබිච්ච අවස්ථාව මේ භවයෙන් අපිට කල්ප ගානකට ගිලිහෙන්න පුළුවන්. ඒ නිසා මේ පින්වත් පිරිස හැම කෙනෙක්ම හොඳ අදිෂ්ඨානයක් පිහිටවා ගන්නට ඕන. හොඳ චේතනාවක් ඇති කරගන්න ඕනි මොකක්ද? ගත වෙන හැම මොහොතකම උත්සාහයක් තියෙන්නට ඕන. මේ ධර්මය අවබෝධ කරලා මිසක් මේ ජීවිතය අවසන් කරන්නට බෑ. ඒ නිසා ගත වෙන හැම මොහොතකම උත්සාහයක් තියෙන්න ඕන. මේ ධර්මයේ කොහොම හරි මං අවබෝධ කරගන්න ඕන. මේ ධර්මයේ කොහොම හරි ස්ථීර වෙන්න ඕන. අඩුම සෝතාපන්න භාවයටවත්පත් නොවේ මරණයටපත් වෙන්න පුළුවන්කමක් නැහැ කියන අදිෂ්ඨානය කවුරු තුලත් තියෙන්නට ඕන. අන්න ඒ අදිෂ්ඨානයෙන් යුක්තව මේ දේශනාව ශ්‍රවණය කරන්න කවුරුත් සූදානම් වෙනවා නම් අන්න ඒක තමයි අපි බුදුරජාණන් වහන්සේට කරන නියම උපහාරයේ බවට පත් වෙන්නේ. විශේෂයෙන්ම අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට අපේ ජීවිතයට බොහෝම වැදගත් වෙන ධර්ම පරයායක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුකෙන් විවරණය වෙච්ච අපේ මේ ජීවිතයේ යථාර්ථය මතු කරලා ගන්න බොහෝම වටින සූත්‍ර දේශනාවක්. ඒ තමයි මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ විභංග වග්ගයට අයිති හත්වෙනි සූත්‍ර දේශනාව ඒ තමයි සලායතන විභංග සූත්‍රය. මේ සලායතන විභංග සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර දෙවුරම් විහෙරේ වැඩ වාසය කරන කාලෙක භික්ෂුන් වහන්සේලා අමතලා මහණෙනි මම නුඹලාට සලායතන විභංග පරයය දේශනා කරනවා කියලා භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළා. මහණෙනි මම නුඹලාට සලායතන විභංගයේ පිළිබඳව දේශනා කරනවා මනාව ශ්‍රවණය කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආරම්භ කරනවා. සලායතන විභංගය කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතන 6 මුල් කරගෙන කළ දේශනාව. එතනදී බුදුරජාණන් වහන්සේ මේ ආධ්‍යාත්මික ආයතන 6 මුල් කරගත්තට එතනදී බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික ආයතන 6 නිසා පවතින බාහිර ආයතන පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් නිසා උපදින විඥාන 6 පිළිබඳවත් සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි මේ තුනේ එකතුවෙන් හටගන්න ස්පර්ශ 6 ගැනත් සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි 18ක් වූ මනෝපවිචාර පිළිබඳවත් භාග්‍යතුන් වහන්සේ සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි සත්ත පද 36 පිළිබඳව බුදුරජාණන් වහන්සේ එතනදී විග්‍රහ කරනවා. මේ පිළිබඳව විශේෂයෙන්ම මේ සලායතන විභංග සූත්‍රය කියලා කියන්නේ බොහෝ ධර්ම කාරණා කීපයක් ඉස්මතු කරපු සූත්‍රයක් තමයි සලායතන විභංග සූත්‍රය කියලා කියන්නේ. එහෙනම් කාල වේලාවට අනුව අපි විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙනවා මේ සලායතන විභංග සූත්‍රය පිළිබඳව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනියෙන්ම අජ්ජත්තික ආයතන පිළිබඳව. අජ්ජත්තික ආයතන කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතන. ඒ තමයි චක්කු සෝත ගාන ජීවහා කාය මන චක්කු කියලා කියපුවාම චක්කායතනය සෝත කියපුවාම සෝතායතනය ගාන කියපුවාම ගාන ආයතනය ජීවහා කියපුවාම ජීවහා ආයතනය කාය කියපුවාම කාය ආයතනය මන කියපුවාම මන ආයතනය දැන් ඉස්සර වෙලාවම අපි පැහැදිලි කරගන්නට ඕන මේ ආයතනය ආයතනය කියන වචනේ අපිට බොහොම හොරුයි. දැන් අපි යමකට ආයතනය කියලා කියන්නේ යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරලා වෙළඳපළට නිකුත් කරන තැනකට අපි කියනවා ආයතනයක් කියලා. එහෙම නැත්නම් යම්කිසි ස්ථානයක මොනවා හරි දෙයක් නිෂ්පාදනය වෙනවනම් යම් ක්‍රියාවලියක් වෙනවනම් එතෙන්ට අපි කියනවා ආයතනය කියලා. එතකොට මේ ඇහැ කියලා කියන්නේත් ආයතනයක්. කන කියලා කියන්නේත් ආයතනයක්, දිව කියලා කියන්නේත් ආයතනයක්, නහය කියලා කියන්නේත් ආයතනයක්, ශරීරය කියලා කියන්නේත් ආයතනයක්, මනස කියලා කියන්නේත් ආයතනයක්. ඒ මොකද ආයතනයක් කියලා කියන්නේ මේ ඇහැට ගෝචර වෙන යම් රූප සමුදායක් තියනවාද ඒ රූප සමුදායෙම ඇහැ ආශ්‍රය කරගෙනයි හටගන්නේ එතකොට ඒ ඒ අර්ථයෙන් ඇහැට චක්ඛායතනය කියලා කියනවා. ශබ්ද ග්‍රහණය කරගැනීමේ හැකියාවක් තියෙන නිසා කනට සෝතායතනය කියලා කියනවා. ඒ වගේම තමයි ගඳ සුවඳ වෙන් කරලා දැනගැනීමේ හැකියාවක් තියෙන නිසා නාසයට ගානායතනය කියලා කියනවා. ඒ වගේම තමයි රස වෙන් කරලා හඳුනගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා දිවට ජීව ආයතනය කියලා කියනවා. ස්පර්ශයන් දැනෙන නිසා ඒවා හඳුන ගැනීමේ හැකියාවක් තියෙන නිසා ඒ දේවල් වලට කාය ආයතනය කියලා කියනවා. ඒ වගේම තමයි ධර්මයන් ග්‍රහණය කරගන්න පුළුවන්කමක් තියෙන නිසා මන ආයතනය කියලා කියනවා. එතකොට මේ චක්කු සෝත ගහන ජීවා කාය මන කියන මේ හයටම දෙන පොදු අර්ථය තමයි අජ්ජත්තික ආයතන. අජ්ජත්තික කියලා කිව්වේ ආධ්‍යාත්මික. දැන් එතනදී ආධ්‍යාත්මික කියන නම යොදන්නේ මොකද? සත්ත්ව පුද්ගල වශයෙන් විශේෂයෙන්ම තමා වශයෙන් සලකන බැවින් ඒ කියන්නේ තමා මේ හයේ එකතුවත් එක්කම තමා කියන ඒ අර්ථය ගොඩනගා ගැනීමක් තියෙනවා. එතකොට ඒ තමා වශයෙන් සැලකෙන නිසා ආධ්‍යාත්මික ආයතන 6 හැටියට මේ 6 විග්‍රහ කරනවා. එතකොට මේ එක්කම ප්‍රතිබද්ධ වූ මේට බාහිර වූ ආයතන හයක් තියෙනවා ඒවට කියනවා බාහිර ආයතන කියලා ඒ තමයි ඇහැට ගෝචර වෙන රූප රූප ආයතනය ඒ වගේම තමයි කනට ගෝචර වෙන ශබ්ද ශබ්ද ආයතනය ඒ වගේම තමයි නාසයට ගෝචර වෙන ගන්ධ ගන්ධ ආයතන දිවට ගෝචර වෙන රස රස ආයතන ශරීරයට ගෝචර වෙන ස්පර්ශ පොට්ටබ්බායතන මනසට ගෝචර වෙන ධර්ම ධර්මායතන වශයෙන් මේ විදිහට බාහිර ආයතන වෙන් කළා. එතකොට ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි. ආධ්‍යාත්මික ආයතන තමයි චක්කු, සෝත, ගාහන, ජීවවා, කාය, මන. ඒ වගේම බාහිර ආයතන තමයි මේ ආධ්‍යාත්මික ආයතන වලට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආයතන බෙදලා වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන්නට ඕන. එතකොට ඔන්න අපි ආයතන වෙන්වෙන් වශයෙන් ආධ්‍යාත්මික ආයතන 6ත් බාහිර ආයතන 6ත් හඳුනගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥාන කාය හයක් පිළිබඳව. එතකොට විඥාන කීයක් තියෙනවද? විඥාන හයක් ගැන කතා කරනවා. මොනවද මේ විඥාන? එතනදී පැහැදිලිවම අපි දැනගන්නට ඕන මෙතනදී විඥාන හයක් කියලා සාකච්ඡා කරන්නේ ඇහත් රූපයත් ආශ්‍රය කරගෙන උපදින විඥාණයට කියන චක්කු විඥාණය. කනත් ශබ්දත් ආශ්‍රය කරගෙන උපදින විඥාණයට කියන සෝත විඥාණය. ඒ වගේම තමයි නාසයත් ගන්ධත් අරමුණු කොටගෙන උපදින විඥාණයට කියනවා ගාහන විඥාණය. දිවත් රසත් අරමුණු කොටගෙන උපදින විඥාණයට කියනවා ජීවහා විඥාණය. ඒ වගේම තමයි ශරීරයත් ස්පර්ශත් අරමුණු කොටගෙන උපදින විඥාණයට කියනවා කාය විඥාණය මනසත් ධර්මත් අරමුණු කොටගෙන උපදින විඥාණයට කියනවා මනෝ විඥාණය එතකොට මේ විදිහට විඥාන කාය හයක් පිළිබඳව සාකච්ඡා කරනවා ඒ වගේම තමයි මේ තුනේ එකතු වෙන්නේ ඒ කියන්නේ ඇහත් රූපයත් චක්කු විඥානයේ එකතුවට කියනවා මොකක්ද චක්කු සම්පස්සජ කාය. එහෙම නැත්නම් චක්කු සම්පස්සය. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ අන්න ඒ වගේ ස්පර්ශ කාය හයක් තියෙනවා. ච පස්ස කායා. ච කියලා කිව්වේ හයක් කියන එක. එතකොට මේ ස්පර්ශයන් හයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණයේ මෙන්න මේ තුනේ එකතුවට කියනවා චක්කු සම්පස්සය. දැන් බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයක දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේච. ඒ කියන්නේ ඇහත් රූපේත් එකතුවෙන් uppajjati චක්කු විඥානං. අන්න ඒ එකතුවෙන් හටගන්නවා චක්කු විඥානය. එතකොට රූප දැනගැනීමේ හිත. මේ තුනේ එකතුවට කියනවා තින්නම් සංගති පස්සු මේ තුනේ එකතුවට කියනවා ස්පර්ශ මේ තුනේ එකතුවම ස්පර්ශයයි එතකොට ඇහෙත් රූපයේත් චක්කු විඥානයේ මේ එකතුවට තමයි කියන්නේ චක්කු සම්පස්සේ කියලා. එතකොට ඒක තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඊළඟට කනත් ශබ්දයත් ශෝත විඥානයත් එකතු වෙලා හැදෙනවා ශෝත සම්පස්සය. එතකොට ඒ වගේම තමයි නාසයත් ගන්ධත් ඒ වගේම තමයි ගාහන විඥානයත් එකතු වෙලා හැදෙනවා ගාහන සම්පස්සය. ඒ වගේම තමයි දිවත් රසත් ඒ වගේම තමයි ජීවහා විඥානයත් එකතු වෙලා හැදෙනවා ජීවහා සම්පස්සය. ඒ වගේම තමයි ශරීරයත් පොට්ටබ්බත් ඒ වගේම තමයි කාය විඥානයේත් එකතුවට කියනවා කාය සම්පස්සේ කියලා. ඒ වගේම තමයි මනසත් ධර්මත් මනෝ විඥානයත් එකතුවට කියනවා මනෝ සම්පස්සය. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුගේ තුල දැන් විශේෂයෙන්ම කල්පනා කරන්න මේ ඇහෙන් රූප දැකීම කනින් ශබ්ද ඇහිීම එතකොට මෙන්න මේ වෙන මේ ක්‍රියාදාමයත් එක්ක සාමාන්‍යයෙන් කෙනෙකුට සිහිය උපදවලා බැලුවොත් මෙතන වෙන වැඩපිළිවෙලත් එක්ක මේ ආයතන දෙකක එකතුවක් ඒ වගේම තමයි මේ විඥාන කායන්ගේ පහළවීමත්. ඒ වගේම තමයි මේ ස්පර්ශයන්ගේ පහළවීමත් කියන මේ සියලු දේවල් නිතරම සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේක බුදුරජාණන් වහන්සේ විභාග කරලා දේශනා කරපු අවස්ථාවක් තමයි මේ සලායතන විභංග සූත්‍රයේදී තියෙන්නේ හේතු කාරණා කිහිපයක එකතුවක්. එතකොට දැන් විශේෂයෙන්ම අපි කල්පනා කරන්න ඕනේ දැන් ඇහැ ගත්තොත් එහෙම ඇහැ ආධ්‍යාත්මික ආයතනයේට අයිති දෙයක් තමයි ඇහැ කියලා කියන්නේ. හැබැයි ඇහැ විතරක් තිබිලා හරියන්නේ රූප තියෙන්නට ඕන. බාහිර ආයතන තියෙන්නත් ඕන. ඒ වගේම තමයි මේ ආධ්‍යාත්මික ආයතනවලත් බාහිර ආයතනවලත් එකතුවෙන් හටගන්නවා චක්කු විඥානය. මේ තුනේ එකතුවට තමයි චක්කු සම්පස්සය කියලා කිව්වේ. එතකොට අන්නේ ඒ ස්පර්ශයත් එක්කලා තමයි එතනින් එහාට වේදනා මේ විශේෂයෙන්ම චක්කු සම්පස්සජ වේදනා මේ මේ විදිහට ඒ සැප දුක් අදුක්කම සුඛ වේදනාවන් උපදින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළමු කොටම අජ්ජත්තික ආයතන අඳුරගන්න ඕන, බාහිර ආයතන අඳුරගන්න ඕන, ඒ වගේම තමයි විඥාන කාය හඳුරගන්න ඕන, ඒ වගේම තමයි ස්පර්ශ කාය හය වින් වින් වශයෙන් හඳුරගන්නට ඕන. දැන් උදාහරණයක් හැටියට මේ පින්නතුන්ට කියනවා නම් අපි හිතමු කල්පනා කරලා අපිට මේ දකින්න කැමති රූපයක් තියෙනවා. අපි හිතමු කෙනෙක් දකින්න කැමැත්තෙන් ඉන්නවා අරලිය මලක් කියලා. අරලිය මලක් දකින්න කැමැත්තෙන් ඉන්නකොට එයාට අරලිය මල දකින්න නම් එයාට ඉස්සර වෙලාම තියෙන්න ඕන ඇහැ. ඒ වගේ තමයි අරලිය මල කියන රූපේ තියෙන්න ඕන. එතකොට ඇහැ කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතනයේ ආයතනයක්. චක් ආයතනය. එතකොට ඇහැ තියෙනවා. ඒ වගේම තමයි අරලිය මල කියන එක අයිද කොහෙටද? බාහිර රූපෙට, බාහිර ආයතනයකට. එතකොට ඒ අරලිය මල කියන රූපය තියෙන්නට ඕන ඒ විතරක් නෙමෙයි චක්කු විඥානය කියන එක පහළ වෙන්නත් ඕන. එතකොට ඔන්න ඇහැ තියෙනවා, අරලිය මල තියෙනවා. මේ දෙක නිසා පහළ වෙනවා මොකක්ද? අර අරලිය මල දැකීමේ හිත. එතකොට චක්කු විඥානය කියලා කියන්නේ මේ පෙනීමටයි. එතකොට මේ පෙනීමත් එක්ක මොකද්ද පහළ වෙන්නේ? චක්කු සම්පස්සේ. මේ තුනේ එකතුවත් එක්ක මේ කියන්නේ ඇහත්, රූපයත්, විඥානයත් නිසා අන්න එතන සම්පස්සේ හට ගන්නවා. එතකොට ඒ සම්පස්සයත් එක්කම තමයි අපිට ඒ අරලිය මල කියන සංඥාව ඊට පස්සේ අරලිය මල පිළිබඳව අපි කැමැත්ත හෝ අකමැත්ත හෝ ඒ ඇති කරගන්න ඒ සංස්කාර ඒ වගේම තමයි මේ පිළිබඳ යම් ඇලීමක් තියෙනවා නම් ඒ ඇලීම් ප්‍රකට කරන්නේ මෙන්න මේ අවස්ථාවෙන් පස්සේ එතකොට ඔන්න ඒ උදාහරණයක් විදිහට කිව්වේ මේ හැම සිද්ධියකදීම අපි ශබ්දයක් අහනකොටත් එහෙමයි අපි ඔන්න අපි හිතමු අහන්න ආශ කරන ගීතයක් තියෙනවා. ගීතයක් අහන්න නම් කන තියෙන්න ඕන, ශබ්දය තියෙන්න ඕන, සෝත විඥානීය පහළ වෙන්න ඕන. ඒ වගේම තමයි සම්පස්සේ ඕන. ඒ කියන්නේ දැන් අපි හිතමු මේ සම්පස්සේ කියන එක හොඳට තේරුම් ගන්න ඕන. මේ කියන්නේ කනේ වදින්න ඕන කියන එක නෙමෙයි. එතකොට දැන් රූපයක් ගත්තොත් එහෙම දැන් රූපය අරලිය මල කියන එක අපි ඉස්සරල වෙලා හොඳටම පැහැදිලි කරගත්තා ඒ තුනේ එකතුවට තමයි ස්පර්ශය කියන්නේ. ඇහෙත් රූපෙත් විඥානෙත් එකතුවට තමයි ස්පර්ශය කියන්නේ. එතකොට මේ සෝත සම්පස්සේ කියලා කියන්නේ අන්නේ තුනේ එකතුවට. දැන් අපිට ගීතයක රසය විඳින්න නම් ගීතය තියෙන්නත් ඕන, කන තියෙන්නත් ඕන, ඒ වගේම තමයි ඒ ගීතය හඳුනගන්න ගැනීමේ මේ දැනීම එහෙම නැත්නම් සෝත විඥානය කියන එක පහළ වෙන්නත් ඕන. එතකොට මේ තුන එකතුවත් එක්ක අන්න සෝත සම්පස්සේ හට ගන්නවා. අන්න එතකොට තමයි අපිට මේ ගීතය ශ්‍රවණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අන්න ඒ සම්පස්සේ දෙන්න තමයි මේ දැන් ඒ සෝත සම්පස්සයෙන් ලැබෙන ඒ වේදනාව සැප වේදනාවක් නැවත නැවත ලබා ගන්න තමයි අපි ගීත අහන්න නැවත නැවත නැවත නැවත මේ කන යොමු කරන්නේ. එතකොට කල්පනා කරන්න ඕනේ ගීතයක් අහනකොට මෙතන වෙන වැඩපිළිවෙල කොච්චර මොන තරම් වැඩපිළිවෙලක් තියෙනවද? එතකොට අන්න ඒ විදිහට කල්පනා කරන්න ඕන මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, ඒ වගේම තමයි විඥාන කාය 6 ඒ වගේම තමයි ස්පර්ශ කාය 6 මේ මේ විදිහට වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනෝප විචාර 18ක් පිළිබඳව. ඔන්න මෙතන ඉඳලා අපිට විශේෂයෙන්ම පැහැදිලි කරගන්න පුළුවන් මේ සාමාන්‍ය ජීවිතයේ ගත කරන කෙනෙකුගේ තුල මේ මනස වැඩ කරන පිළිවෙල පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනෝප විචාර 18 මනෝප විචාර කියලා කියන්නේ අපේ මනස යලි යලි හැසිරෙන තැන් 18ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද? චක්කු විඤ්ඤේය රූප විශේෂෙහි. ඒ වගේම සෝත විඤ්ඤේය ශබ්ද විශේෂෙහි. ගාන විඤ්ඤේය ගන්ධ විශේෂෙහි. දිවහා විඤ්ඤේය රස විශේෂෙහි. කාය විඤ්ඤේය පොට්ටබ්බ විශේෂෙහි. මනෝ විඤ්ඤේය ධම්ම විශේෂෙහි. එතකොට කරුණු හයක් විශේෂයි. ඒ කියන්නේ ඇහැ ආශ්‍රය කරගෙන රූප කෙරෙහි විශේෂයෙන්ම කන ආශ්‍රය කරගෙන ශබ්ද විශේෂෙහිත් නාසය ආශ්‍රය කරගෙන ගන්ධ විශේෂෙහිත් දිව ආශ්‍රය කරගෙන රස විශේෂෙහිත් ශරීරය ආශ්‍රය කරගෙන ස්පර්ශ විශේෂෙහිත් මනස ආශ්‍රය කරගෙන ධර්ම විශේෂෙහිත් මේ විශේෂයෙන්ම මනස හය තැනක තුන් ආකාරයකට හැසිරෙනවා. කොහොමද? ඔන්න කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශේෂයෙන්ම සෝමනස්ස වේදනාවක්, දෝමනස්ස වේදනාවක්, උපේක්ෂා වේදනාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැ ආශ්‍රය කරගෙන සෝමනස්ස වේදනා තුන් ආකාරයකට හට ගන්නවා. කන ආශ්‍රය කරගෙන සෝමනස්ස වේදනා තුන් ආකාර විශේෂයෙන්ම මේ වේදනා තුන් ආකාරයකට හට ගන්නවා. ඒ වගේම නාසය ආශ්‍රය කරගෙන වේදනා තුන් ආකාරයකට හට ගන්නවා. ඒ වගේම දිව ආශ්‍රය කරගෙන වේදනා තුන් ආකාරයකට හට ගන්නවා. ශරීරය ආශ්‍රය කරගෙන වේදනා තුන් ආකාරයකට හට ගන්නවා. මනස ආශ්‍රය කරගෙන වේදනා තුන් ආකාරයකට හට ගන්නවා. අපි ඒක පැහැදිලි කරගමු මෙන්න මෙහෙම. දැන් කල්පනා කරන්න ඇහැ නිසා මේ හිතේ හටගන්නවා සෝමනස්ස වේදනාවක්. ඒ වගේම ඇහැ නිසා හටගන්නවා දෝමනස්ස වේදනාවක්. ඇහැ නිසා හටගන්නවා උපේක්ෂා වේදනාවක්. එතකොට එතනදි කීයද? ඇහැ නිසා වේදනා තුනක් හටගත්තා. සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව, ඒ වගේම උපේක්ඛා වේදනාව. මොකක්ද සෝමනස්ස වේදනාව කියලා කියන්නේ? සෝමනස්ස වේදනාව කියලා කියන්නේ යම් රූපයක් ආශ්‍රය කරගෙන මේ හිතේ යම් ආස්වාදයක් ලැබෙනවා නම් ඒ කියන්නේ Tamanට ඉෂ්ඨකාන්ත මනාප යම් රූපයක් දකිනකොට හිතේ ඇතිවෙන යම් සතුටක් තියෙනවා නම් ඒ කියන්නේ දැන් අපි මේ උපදිලා ඉන්න කාම ලෝකේ යම් කාම වස්තුවක් අරමුණු කරනකොට හිතේ සතුටක් උපදිනවා නම් යම් රූපයක් නිසා හිතේ සතුටක් උපදිනවා නම් ආන් ඒ සතුටට කියන සෝමනස වේදනාව කියලා. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට ගත්තොත් යම් යම් කිසි කෙනෙක් ඉන්නවා යම් රූපයක් දැකීමේ කැමැත්තෙන්. අපි හිතමු ඔන්න ආච්චි අම්මා කෙනෙක් ඉන්නවා මිනිබිරියක් දකින්න කියලා හිතාගෙන. ඒ ආච්චි අම්මා මිනිබිරි දකින්න ඕන කියන අදහසෙන් ඉන්නකොට එයා අපි හිතමු ඈත පළාතක ඉන්න මිනිබිරි මේ ආච්චි අම්මා හමුවට එනවා. එතකොට මේ මිනිබිරියගේ රූපය දැකීමම කියලා කියන්නේ ආච්චි අම්මට මොකක්ද? සැපයක් සතුට සතුටක් ගෙනල්ලා දෙන හේතුවක්. එතකොට කෙනෙකුට හිතේ සතුටක් උපදවන යම් රූපයක් තියෙනවා නම් ආන් ඒකට කියනවා සෝමනස්ස සහගත මේ වේදනාවක් ගෙනල්ලා දුන්නා. එතකොට අන්න ඇහැ ආශ්‍රය කරගෙන එහෙනම් සතුට උපදින දෙයක් තියෙනවා නම් අන්න ඒකට කියනවා සෝමනස වේදනාව කියලා. එතකොට ඇහැ ආශ්‍රය කරගෙන සතුට උපදින යමක් තියෙනවා නම් අන්න ඒකට කියන සෝමනස්ස වේදනාවක්. ඊළඟට ඇහැ ආශ්‍රය කරගෙන දෝමනස්ස උපදින්නේ නැද්ද? ඇහැ ආශ්‍රය කරගෙන දෝමනස්සේ උපදිනවා කොයි අවස්ථාවේදීද? යම් කිසි කෙනෙකුට අප්‍රිය අමනාප දෙයක් දකින්න ලැබුණොත් අන්න එතනදී උපදින්නේ මොකක්ද? දෝමනස් වේදනාවක්. අපි හිතමු පාරේ ඇවිදගෙන යනකොට කෙනෙකුට තමන් අතීතයේ තමන් එක්ක ගැටීමක් ඇති කරගත්ත අමනාපයක් ඇති කරගත්ත කෙනෙක් දකින්න ලැබෙනවා. එයා ඒ කෙනාගේ රූපයේ දකින්න ලැබීමත් එක්කම එයාගේ හිතේ හටගන්නේ මොකක්ද? දෝමනස්සයක් දුකක් අකමැත්තක් පිළිකුලක් අනේකට කියනවා අන්න බලන්න එකම දැන් මේ ඇහැ ආශ්‍රය කරගෙන සෝමනස්සයත් උපදිනවා දෝමනස්සයත් උපදිනවා එතකොට කෙනෙක් වැඩිපුර මේ ඇහැ ආශ්‍රය කරගෙන විඳින්න කැමති මොනවද සෝමනස්සය. ඒ කියන්නේ සතුට උපදවා ගන්න කැමති. එතකොට අන්නේ සතුටත් උපදිනවා. ඒ වගේම තමයි ඇහැ ආශ්‍රය කරගෙන දෝමනස්සයත් උපදිනවා. ඒ වගේම තමයි මේ ඇහැ ආශ්‍රය කරගෙන උපේක්ෂාව උපදින්නේ නැද්ද? උපේක්ෂාව උපදිනවා. උපේක්ෂාව කියලා කියන්නේ මොකක්ද? සමහර ලාට අපි පාරේ ඇවිදගෙන යනකොට ලයිට් කණු ගහකොළ දකිනවා. සමහර බැනර් දකිනවා. හැබැයි ඒ දේවල් විශේෂ විශේෂ සතුටක් උපදින්නෙත් නැහැ. විශේෂ දුකක් උපදින්නෙත් නැහැ. නමුත් ඒ දැකීම තුළ යම් සතුටක් දුකක් ඉපදුනේ නැති වුණාට යම් කෙලෙස් වැගිරීමක් තියෙනවා. එතකොට අන්න ඒවට කියනවා ඒ කියන්නේ විශේෂ සතුටක් ඒ වගේම තමයි විශේෂ දුකක් නුපදින නූපදින ඒ කියන්නේ අදුක්කම සුඛ වේදනා කියලා කියනවා අන්න ඒවට කියනවා උපේක්ෂා වේදනා කියලා. එතකොට දැන් ඇහැ ආශ්‍රය කරගෙන වේදනාව තුන් ආකාරයකට සකස් වෙනවා සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා. එතකොට කන ආශ්‍රය කරගෙන ඒ විදිහටම වේදනා තුනක් සකස් වෙනවා. කොහොමද? කන මේ කනට ප්‍රියමනාප බොහෝම අහන්න කැමති කංකලූ ශබ්ද ඇහෙනකොට උපදින්නේ මොන වේදනාවක්ද? සෝමනස වේදනාවක්. දැන් කල්පනා කරන්න සමහර අය බොහෝම ආශයි ගීත ශ්‍රවණය කරන්න. ඒ නැවත නැවත එකම වූ ගීතයක් වුණත් නැවත නැවත ශ්‍රවණය කරන්නේ මොන වගේ ගීතද? Tamanට කංකලු හිත පිනවන යම් ගීතයක් ඇහෙනවා නම් ඒ ගීතය නැවත නැවත නැවත නැවත අහන්න කැමති. ඒ මොකක් නිසාද? ඒ ඒ ඒ ගීතයත් එක්ක සෝමනස වේදනාව හටගන්න නිසා. එහෙනම් අන්න සෝත විඤ්ඤේය ශබ්ද විශේෂෙහි සෝමනස වේදනාව සකස් වෙනවා. ඒ වගේම තමයි ශබ්ද විශේෂෙහි දෝමනස වේදනාවත් හටගන්නවා. මොන වගේ වෙලාවටද ශබ්ද විශේෂ දෝමනස වේදනාව හටගන්නේ? අපි හිතමු සමහර වෙලාවට අමිහිරි ශබ්ද අහන්න ලැබෙනවා. අමිහිරි ශබ්ද කියලා කියන්නේ එක්ක ඕන කවුරු හරි පරුස වචනෙන් බයිනවා. එහෙම නැත්නම් කනට දරා ගන්න බැරි තරම් මහ විශාල ප්‍රබල ශබ්ද ඇහෙනවා. වාහනවල ශබ්ද එහෙම නැත්නම් නලාවල ශබ්ද ඒව ඇහෙනකොට මොකද වෙන්නේ? හිත දූෂ්‍ය වෙනවා. දෝමනසය හට ගන්නවා. අන්න කන ආශ්‍රය කරගෙන දෝමනස වේදනාවලුත් හට ගන්නවා. ඒ වගේම තමයි සමහර ශබ්ද තියෙනවා විශේෂ සතුටක් උපදින්නෙත් නැහැ විශේෂ දුකක් උපදින්නෙත් නැහැ දැන් සමහර ලාවට ටෙලි නාට්‍යයක් හරි එහෙම නැත්නම් ගුවන් විදුලි ආදී ශ්‍රවණය කරගෙන ඉන්නකොට එච්චර වැදගත්ුත් නැති කැමැත්තකුත් නැති සමහර ශබ්ද අපිට ඇහෙනවා නැත්නම් වෙළඳ දැන්වීම වෙන්න පුළුවන් මොනවා හරි ශබ්දයක් දානවා එතකොට ඒ ශබ්දයත් එක්කලා අපේ හිතේ විශේෂයෙන් කැමැත්තක් හටගන්නේ නැහැ අකමැත්තක් හටගන්නේ නැහැ අන්න ඒවට කියනවා මොනවද උපේක්ෂා වේදනා එතකොට කන ආශ්‍රය කරගෙනත් වේදනා තුනක් හට ගන්නවා සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව, උපේක්ඛා වේදනාව. ඒ වගේම තමයි ගහන විඤ්ඤේය ගන්ධ විශේෂෙහි සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා හට ගන්නවා. දැන් සමහර සුවඳ ගන්ධ තියෙනවා. ඒ ගන්ධව ඒ ඒ ඒ ගන්ධ ආග්‍රහණය වීමත් එක්කම විශේෂ සතුටක් හිතේ හට ගන්නවා. සමහරලාට අපි හිතමු වෙළඳ සලක් සංකීර්ණයෙන් යනකොට ඒ වෙළඳ සැල ඇතුලේ තිබිලා එනවා යම් සුවඳ විලවුන් සමූහයක සුවඳක්. එහෙම නැත්නම් වෙළඳ සැලකට ගියාට පස්සේ සුවඳ විලවුන් තියෙන තැනකට ගියාට පස්සේ ඒ සුවඳ විලවුන් ළඟින් මහා සුවඳක් එනවා. ඒ සුවඳත් එක්ක මොකද වෙන්නේ? Tamange හිතේ මහා සතුටක්, මහා සෝමනස්යක් හට ගන්නවා. සතුටක් උපදිනවා. ඒ සතුටත් එක්ක සමහර විට තමන් පිළිමිනු අනේ මේ වගේ සුවඳ විලවුන් එකක් මමත් මිලදී ගන්න ඕන. යනාදි වශයෙන් විතරක ගොඩ නැගෙනවා. එතකොට මේ මොකක් නිසාද? ගන්ධය ආශ්‍රය කරගෙන සෝමනස වේදනාවක් අටගත්ත නිසා. ඒ වගේම ගන්ධය ආශ්‍රය කරගෙන ඝාන විඤ්ඤය ගන්ධ විශේෂයි දෝමනස වේදනාත් සකස් වෙනවා. දැන් හිතන්න අපි පාරකින් ප්‍රධාන නගරයක මේ පාරක ඇවිදගෙන යනකොට කුණු කානුවක් ළඟින් ඇවිදගෙන යනවා. කුණු කානුවක් ළඟින් ඇවිදගෙන යනකොට කුණු ඇවිස්සලා මොන වගේ ගන්ධයක් දෙන්නේ? දුර්ගන්ධයක් හමනවා. ඒ දුර්ගන්ධයත් එක්කලා ටික දුරක් ඇවිදගෙන යන්න වුණොත් ඒ ගන්ධයත් එක්කලා අපේ හිතේ සකස් වෙන්නේ මොන වේදනාවක්ද? දෝමනස්සයක්. හිතන්න ඒ ඒ ගන්ධය එක දිගට මෙන්න ගත්තාම අපිට ඒ ගන්ධයත් එක්ක ගැටීමක් සකස් වෙනවා. දුකක් දැනෙනවා. අන්න එහෙනම් එත ඒ ගන්ධයත් එක්කලා සකස් වෙන්නේ මොන වේදනාවක්ද? දෝමනස වේදනාවක්. වගේම සමහර වෙලාවට අපි කොච්චර ඇවිදගෙන යනකොට ගන්ධයන් දැනුණත් සමහර ගන්ධ නිසා විශේෂ සතුටක් උපදින්නෙත් නැහැ. විශේෂ දුකක් උපදින්නෙත් නැහැ. අන්න ඒවට කියනවා මොනවද? උපේක්ඛා වේදනා. එතකොට ඝාන විඤ්ඤය ශබ්ද මේ ගන්ධ විශේෂෙහි උපේක්ඛා වේදනාත් සකස් වෙනවා. ඒ වගේම තමයි ජීවා විඤ්ඤය රස විශේෂෙහි. ඒ කියන්නේ මේ දිව ආශ්‍රය කරගෙනත් සෝමනස්ස වේදනා හට ගන්නවා. ඒ වගේම දෝමනස්ස වේදනා හට ගන්නවා. ඒ වගේම උපේක්ඛා වේදනා හට ගන්නවා. දැන් කල්පනා කරන්න රස විශේෂෙහි දිවාශ්‍රය කරගෙන සෝමනස වේදනා හට ගන්නවා මොන වෙලාවටද Taman කණ්ඩ කැමති දැන් හිතන්න පැණි රහ දෙයක් මේ දිවේ ස්පර්ශ වුණ සැනින් මොකද වෙන්නේ අපිට සෝමනස්සයක් උපදිනවා සතුටක් උපදිනවා ඒක නැවත නැවත රස විඳින්න ඕන කියලා කැමැත්තක් ඇති වෙනවා එතකොට අන්න ඒකට කියනවා මේ ජීවා විඤ්ඤය රස විශේෂ ඇති වෙච්ච සෝමනස්සයක් ඒ වගේම තමයි මේ දිව ආශ්‍රය කරගෙන දෝමනස වේදනා සකස් වෙනවා. සමහර විට මේ දිවට තිත්තක් දැනුනොත් ඒ තිත්තත් එක්ක මොකද වෙන්නේ? දෝමනස්සයක්, ගැටීමක්, දුකක් සකස් වෙනවා. ඒ වගේම තමයි සමහර රස විශේෂෙහි අපට විශේෂයෙන් සතුටක් හටගන්නෙත් නැහැ, දුකක් හටගන්නෙත් නැහැ. එතන තියෙන්නේ උපේක්ෂාව. දැන් කල්පනා කරන්න වතුර බොනකොට අපිට තියෙන්නේ පින්වත්නි එතන මේ දැන් පිපාසයෙන් ඉන්න වෙලාවට නම් වතුර බොන එක සැපයක්. ඒක ස්පර්ශයේ පැත්තෙන්. නමුත් දැන් වතුර බොනකොට දිවට රසයක් දැනෙන්නේ නැහැ එතකොට එතනදී අපිට තියෙන උපේක්ෂා වේදනාවක්. එතකොට මේ නමුත් දැන් සාමාන්‍යයෙන් යම් රසකාරකයක් වතුර වලට දිය කරලා බිව්වොත් දැන් අපි හිතමු තේ එකක් හරි එහෙම නැත්නම් පිටිකිරි එකක් හරි බොනකොට ඒ වාගේ රසයත් එක්ක අන්න සෝමනස්සේ හට ගන්නවා. සමහර විට කහට වැඩි වුණොත් සීනි අඩු වුණොත් දෝමනස වේදනාවක් හටගන්නවා. නමුත් සාමාන්‍ය වතුර ටිකක් එහෙම බොනකොට ඒකත් එක මොකද්ද වෙන්නේ? උපේක්ෂා වේදනාවක් හටගන්නවා. ඒ වගේම තමයි කාය විඤ්ඤහය පොට්ටබ්බ විශේෂෙහි සෝමනස වේදනා හටගන්නවා, දෝමනස වේදනා හටගන්නවා, උපේක්ඛා වේදනා හටගන්නවා. දැන් කල්පනා කරන්න මේ කයට ස්පර්ශය. දැන් අපි හිතමු මේ සෝමනස වේදනා හටගන්න අවස්ථාවන් තමයි රස්නීය වේලාවක අපිට වායු සමනය කළ වාහනයකට නගින්න තිබ්බොත් නැත්නම් වායු සමනය කළ කාමරයකට ඇතුල් වෙන්න තිබුණොත් උෂ්ණ කාලෙක අන්න ඒ උෂ්ණයෙන් දාහය අඩු කළ ශරීරයට ගෙනල්ලා දෙනවා සිසිල් ස්පර්ශයක්. ඒ ස්පර්ශයත් එක්කලා අපිට එන්නේ සෝමනස්යක්. ඒ වගේම තමයි දහඩිය දාන වේලාවක හොඳටම රත් වෙච්ච බස් රථයකට ගොඩ වෙලා ඉන්න උනොත් එහෙම. මොකද වෙන්නේ? ආන් ඒ වෙලාවේදී අපිට සකස් වෙන්නේ දෝමනස් වේදනාවක්. එතකොට ඒක ස්පර්ශ ප්‍රත්‍යයෙන් අපිට ගෙනල්ලා දෙනවා කාය විඤ්ඤේහි පොට්ටබ්බ විශේෂෙහි අපිට සකස් වෙන දෝමනස් වේදනාවක්. ඒ වගේම තමයි සමහරක් ස්පර්ශ තියෙනවා අපිට විශේෂ දුකකුත් නැහැ. ඒ කියන්නේ මේ දෝමනස්යකුත් නැහැ. ඒ වගේම තමයි සෝමනස්යකුත් නැහැ. අන්න ඒවට කියන උපේක්ෂා වේදනාව කියලා. ඒ වගේම තමයි මනෝවිඤ්ඤය ධර්ම විශේෂයි. ඒ කියන්නේ සමහර මෙනෙහි කිරීම් තියෙනවා. ඒ මෙනෙහි කිරීමුත් එක්ක අපිට සෝමනස්ය හට ගන්නවා. ඒ කියන්නේ පැත්තකට වෙලා පුටුවක් උඩට වෙලා අපි සමහරක් වෙලාවට අතීතයේ සමහර රස මුසු දැන් ගැන මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන වෙලාවට Taman තනියෙන්ම සතුට වෙන අවස්ථාවන් තියෙනවා. ඒ මොකක් නිසාද? මනසට සතුටක් දැනෙච්ච නිසා. අන්න ඒ අතීතයේ හරි තමන්ට මානසිකව යම් මානසිකාරයක් එක්ක සතුටක් සෝමනස්සයක් තියෙනවා නම් අන්න එතන තියෙන මනෝ විඤ්ඤේහි ධම්ම විශේෂය හටගත්තු සෝමනස්සය. ඒ වගේම තමයි සමහර දේවල් මානසිකාර කරනකොට හිතේ දෝමනස්සය හට ගන්නවා. දැන් හිතමු තරහකාරයෙක් එහෙම අරමුණු වුණොත් මොකද වෙන්නේ? දෝමනස්සය හට ගන්නවා. ඒ වගේම තමයි සමහර දේවල් මනසට අරමුණු වුණාට විශේෂ සෝමනස්සෙකුත් නැහැ සතුටකුත් නැහැ දුකකුත් නැහැ අන්න එතන හටගන්නේ මොකක්ද උපේක්ෂා වේදනාවක් එහෙනම් අන්න ඔය විදිහට කල්පනා කරන්ඩ මෙන්න මේ චක්කු, සෝත, ගාන, ජීවා, කාය, මන කියන මෙන්න මේ හයම තුනෙන් වැඩි වුණාම කො මොන තුනෙන්ද? සෝමනස්සය, දෝමනස්සය, උපේක්ඛා. කියන මේ වේදනා තුනෙන් මේ ආයතන වැඩි වුණාම අන්න එතන භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා මනෝපවිචාර 18ක්. මනස යලි යලි හැසිරෙන අවස්ථා 18ක්. එතකොට මේ සාමාන්‍ය ජීවිතයේ ගත කරනකොට අපේ හිත වැඩි වැඩ කරන විදිහයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. මේ බණ ටික අහනකොටත් ඔන්න ඔය සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන මේ වේදනාවන් තුල අපේ මේ මනස හැසිරෙනවා. අපේ මේ මනස විසිරෙනවා. ඉතින් අන්න ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි හඳුනගන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්පද 36ක් ගැන. කොහොමද මේ සත්පද 36ක් විස්තර කරගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යා සංසාර වට්ට විවට්ටයේහි ගමන් කරවීමට කාරණා වන නිසා මෙය සත්පද වශයෙන් හඳුන්වන බව. එතකොට මේ සත්පද 36 බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගේහසිත සත්පද වශයෙන්ොත් ඒ වගේම නෙක්ඛම්ම සිත සත්පද වශයෙන්ොත් දෙක කොටස් දෙකකට බෙදලා ගේහසිත සත්පද කියලා කියන්නේ ගේහසිත සෝමනස්ස 6යි ගේහසිත දෝමනස්ස 6යි ගේහසිත උපේක්ඛා 6යි ගේහසිත කියලා කියන්නේ පංචකාම වස්තුන් නිස්සිත චක්කු, සෝත, ගහන, ජීවා, කාය, මන. මෙන්න මේවට තමයි ගේහසිත කියලා කියන්නේ. විශේෂයෙන්ම ලෞකික වූ පුහුදුන් පුහුදුන් කෙනෙකුගේ හිතේ හටගන්න යම් වේදනා කායන් තුනක් තියෙනවා නම් වේදනා කායන් තුනක් තියෙනවා නම් සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා විදිහට චක්කු සෝත ගහන ජීවවා කාය මන විශේෂෙහි අන්න ඒ දේවල් වලට තියෙනවා ගේහසිත සත්ත පද කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නෙක්ඛම්ම සිත සත්ත පද 18ක් ගැන සාකච්ඡා කරනවා. ඒ තමයි නෙක්ඛම්ම නිස්සිත සෝමනස්සය හයක්. නෙක්ඛම්ම නිස්සිත දෝමනස්ස හයක්. නෙක්ඛම්ම නිස්සිත උපේක්ෂා හයක්. ඒත් මොන වශයෙන්ද චක්කු සෝත ගාහන ජීවා කාය මන කියන මෙන්න මේ ආයතන 6 විශේෂයි. එතනින් අපි පළමුවෙන්ම විස්තර කරගන්න බලාපොරොත්තු වෙනවා ගේහසිත සත්පද 18 පිළිබඳව. එතකොට විශේෂයෙන්ම පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගේහසිත සෝමනස්ස 6ක් තියෙනවා. ගේහසිත සෝමනස්ස 6 තමයි අතීත වූත් වර්තමාන වූත් චක්කු විඤ්ඤේය රූපයන්ගේ කාම ගුණ හා ලෝකාමිෂය ලැබීම නිසා ඇතිවන යම් සොම්නසක් වෙද්ද ආන් ඒකට කියන ගේහසිත සොම්නසය. ඒ කියන්නේ තේරෙන විදිහට අපි විස්තර කරගත්තොත් දැන් මම මුලිනුත් සඳහන් කළා විශේෂයෙන්ම මෙතන ගේහසිත කියලා කියන්නේ පින්නන්නේ පංචකාමයට කියන තවත් නමක්. ඒ කියන්නේ මේ කාමයන් ආශ්‍රය කරන්න තියෙන කැමැත්ත ලෞකික වූ ස්වභාවයට තමයි මේ ගේහසිත කියලා කියන්නේ. එතකොට යම් කිසි කෙනෙක් පුහුදුන් කෙනෙක් යම් කිසි රූපයක් බලලා ඒ රූපය තුල යම් ආස්වාදයක් ලබලා ඒ කියන්නේ ඇහැ ආශ්‍රය කරගෙන රූපයක් බලලා ලබන යම් සැපයක් තියෙනවා නම් ආන් ඒකට කියනවා ඇහැ ආශ්‍රය කරගෙන ලබාගත් සෝමනස්සයක්. ඒ වගේම තමයි කන ආශ්‍රය කරගෙන අහන යම් ශබ්දයක් නිසා හිතේ ඇතිවෙන යම් සතුටක් තියෙනවා නම් ආන් ඒකට කියනවා ගේහසිත සෝත මේ සම්පස්යෙන් ලැබිච්ච සොම්නසක් කියලා. ඒ වගේම තමයි නාසය ආශ්‍රය කරගෙන ලබන ගන්ධයක් නිසා හිතේ ඇතිවෙච්ච යම් සතුටක් තියෙනවා නම් අන්න එතනක් තියෙන ගේහසිත සොම්නසයක්. ඒ වගේම තමයි දිව ආශ්‍රය කරගෙන ලබන යම් සැපයක් තියෙනවා නම් එතන තියෙන ගේහසිත සොම්නසය. ඒ වගේම තමයි ශරීරය ආශ්‍රය කරගෙන ලැබිච්ච ස්පර්ශයක් නිසා හිතේ හටගත්ත යම් සොම්නසක් තියෙනවා නම් එතන තියෙන ගේහ නිස්සිත සොම්නසක්. ඒ වගේම තමයි මනස ආශ්‍රය කරගෙන ලබන යම් සතුටක් තියෙනවා නම් එතන තියෙන්නේ මොකක්ද? ගේහ නිස්සිත සොම්නසක්. එතකොට දැන් කල්පනා කරන්න සාමාන්‍ය ලෞකික ජීවිතේ අපි සතුට උපදවා ගන්න ඔය ක්‍රම හයට නෙමෙයිද කියලා. සාමාන්‍ය ජීවිතේ යම් කිසි කෙනෙක් සතුටක් ලබන්නේ ඔය ක්‍රම හයෙන් හැරුණකොට වෙන ක්‍රමයක් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. එතකොට මේ ලෝකේ අම්මල තාත්තලා දුවා දරුවන්ට ඇලිලා ලබා ගන්න සතුට තින්නේත් ඔය හයි. මුණුබුරු මිනිබිරියන් ඇල්ලලා ලබා ගන්න සතුට තියෙනෙත් ඔය හයි. කෙනෙක් චිත්‍රපටයක් බලලා ලබා ගන්න සැපේ තියෙනෙත් ඔය හයේ. ජංගම දුරකථනේ පාවිච්චි කරලා ලබා ගන්න සැපේ තියෙනෙත් ඔය හයේ. ඒ කියන්නේ දැන් කල්පනා කරන්න යම් කිසි කෙනෙකුට චිත්‍රපටයක් බලනකොට ආස්වාදේ කොයි පැත්තකින් ලැබෙනවද? ඇහෙන් ලැබෙනවා, කනෙන් ලැබෙනවා, ඔන්න ওই විදිහට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් ලැබෙනවානේ. එතකොට ඇහෙන් ඇහැට යම් රූපයක් ගෝචර වීමෙන් කනට ඒ ශබ්දය ගෝචර වීමෙන් ඒත් එක්ක ලැබෙන ආස්වාදයක් තියෙනවා. ඒ වගේම තමයි දැන් කල්පනා කරන්න මේ අම්මා කෙනෙකුට දරුවෙක් ලං කරගෙන ලබන සැපය කියලා කියන්නේ ඒකම තමයි. ගේහසිත සෝමනස්යක්මයි තියෙන්නේ. බලන්න අම්මා කෙනෙකුට දරුවෙක් නිසා සතුට උපදින්න ඕන නම් ඒ දරුවාගේ රූපය හැට පේන්න ඕන. ඒ දරුවාගේ ශබ්දය කනට ඇහෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි ඒ දරුවා ස්පර්ශ කරගන්න ඕන. සිප වෙනද ගන්න ඕන. ඒ වගේම තමයි ඒ දරුවා ගැන නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනකොට මානසිකව විඳින සතුටක් තියෙනවා. ඒ ඔක්කොම මොනවද? ලෞකිකයි. ඒ ඔක්කොම ගේහසිත සෝමනසයටයි වැටෙන්නේ. ඒ වගේම තමයි ගේහසිත ධම්නස්සයක් තියෙනවා. ඒ ධම්නස්සය කියන්නේ මොකක්ද? තමන් ඇහැ ආශ්‍රය කරගෙන විඳින්න කැමති වූ රූපයක් ඒ කියන්නේ ඇහින් බලන්න කැමති වෙච්ච රූපයක් බලන් ඉන්නකොට ඒ රූපේ බලන්න වෙන්නේ නැත්තම් ආන් ඒත් එක මොකද වෙන්නේ තමන්ගේ තරහකට ගන්නවා තමන් යම් ශබ්දයක් අහන්න කැමැත්තෙන් ඉන්නකොට ඒ ශබ්දය තමන්ට අහන්න බැරි වුණොත් ඒත් එක මොකද වෙන්නේ දෝමනසයක් උපදිනවා අන්න ඒ විදිහට ඇහැ කන නාසය දිව ශරීරය මනසක කැමැති වූ ආරම්මණය නොලැබෙනකොට ලැබෙන දුකට කියනවා ඒ ඒ ලැබෙන දුකත් එක්ක හටගන්න දේ තමයි ගේහසිත දුම්නස්සය කියලා කියන්නේ. ඒ වගේම තමයි ගේහසිත උපේක්ෂාවක් තියෙනවා. ගේහසිත උපේක්ෂාව කියලා කියන්නේ මොකක්ද? දැන් සමහර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ බලනකොට, අහනකොට, විඳිනකොට ඒ දේවල් વિશે විශේෂ දුකක් හටගන්නෙත් නැහැ. ඇලීමක් හටගන්නෙත් නැහැ. මම මේ ඉස්සෙල්ලා අර මනෝපවිචාර පිළිබඳ විස්තර කරනකොට ඇතිවෙච්ච දෙයමයි මේ කියන්නේ. එතකොට ඒ විශේෂ දුකකුත් විශේෂ සතුටකුත් උපදින්නේ නැත්නම් අහන දකින බලන දේවල් නිසා එතන තියෙන ගේහසිත උපේක්ෂාවක්. ඉතින් විශේෂයෙන්ම මේ සෝත්‍ර දේශනාවේ අපිට තව විස්තර කළ යුතු දේවල් බොහෝමයක් තියෙනවා. නමුත් කාල වේලාව ඊට හරස් වේගෙන යන නිසා ඊටාම කෙටියෙන් මේ කාරණා ටික පැහැදිලි කරන්නේ. එතකොට එතන තියෙන්නේ ගේහසිත සෝමනස්සයත්, දෝමනස්සයත්, උපේක්ෂාවත් ඔන්න අපි හඳුන ගන්නට ඕන. එතකොට එතන හිත අවස්ථා 18ක ඇති වෙනවා. සෝමනස්සේ විශේෂයෙන්ම සෝමනස්ස 6කුත්, දෝමනස්ස 6කුත්, උපේක්ෂා 6කුත්. මොනවා ආශ්‍රය කරගෙනද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස ආශ්‍රය කරගෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෙක්ඛම්ම සිත සත්පද 18ක් තියෙනවා. මොකද්ද මේ නෙක්ඛම්ම සිත කියලා කියන්නේ? ගේහසිත කියලා කිව්වේ කාමයන්ට බර වුණු නෙක්ඛම්ම සිත කියලා කියන්නේ කාමයන්ගෙන් වෙන් වුණු. එතකොට මේ නෙක්ඛම්ම සිත සෝමනස්ස 6ක් උපදිනවා. කොහොමද නෙක්ඛම්ම සිත සොම්නස් 6ක් උපදින්නේ? ඔන්න යම් යෝගාවචරයේ ඇහින් රූපයක් දකිනකොට ඔහුට ආශාව ඇති වෙන විදිහේ වෙනදා ආශාව ඇලීම උපදවන විදිහේ රූප විශේෂයි ඔහු මෙනෙහි කරනවා අනිත්‍ය වශයෙන්. යම් රූපයක් දකිනකොට ඒ රූපය අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම තුලින් උපදින යම් සතුටක් තියෙනවා නම් ආන් ඒකට කියනවා නෙක්ඛම්මසිත සෝමනස්සය. ඒ වගේම යම් ශබ්දයක් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරමින් අහන මේ කන යොමු කරනවා නම් ඒ කන ආශ්‍රය කරගෙන උපදින සෝමනස්සයට කියනවා නෙක්ඛම්ම සිත සෝමනස්සේ කියලා. එතකොට යම් ගන්ධයක් විශේෂෙහි ඒ වගේම යම් රසයක් විශේෂෙහි යම් ස්පර්ශයක් විශේෂෙහි ඒ වගේම යම් ධර්මයක් විශේෂෙහි අනිත්‍ය වශයෙන් මෙනෙහි කරමින් Tamanට ඉන්නකොට හිතේ සතුටක් උපදිනවා නම් ආන් ඒකට කියනවා නෙක්ඛම්මසිත සෝමනස්සය කියලා. එතකොට විදර්ශනා කරන යෝගාවචරයෙකුට උපදින සෝමනස්සය කියලා කියන්නේ නෙක්ඛම්මසිත සෝමනස්සයයි. නමුත් සාමාන්‍ය ජීවිතයේ කෙනෙක් ඇහැ යොමු කරලා දකින රූපේ අනිත්‍ය වශයෙන් දකින්න උත්සාහ කරනවා අඩුයි. නමුත් කෙනෙක් එසේ දකිනවා නම් ඒ දැකීමත් එක්ක ඔහුට උපදින යම් සෝමනස්සයක් තියෙනවා නම් එතන තියෙන නෙක්ඛම්මසිත සෝමනස්සයයි. ඒ වගේම තමයි නෙක්ඛම්මසිත දෝමනස්සකුත් තියෙනවා. නෙක්ඛම්මසිත දෝමනස්සය කියලා කියන්නේ අතීතයේ ඒ වගේම වර්තමාන වශයෙන් තමන් දකින යම් රූපයක් විශේෂයි. තමන් විශේෂයෙන්ම ඇලීම් සහගත දේවල් බලාපොරොත්තුෙන් හිටියා. ඒ ඇලීම් සහගත දේවල් දකින්න නොලැබුණත් ඒ ඇලීම් සහගත දේවල් විශේෂ히 තියෙන ඇලීම ප්‍රහාණය කරන්න ඕන කියලා හිතේ ඇති වෙන යම් දෝමනස්සයක් තියෙනවා නම් ඒකට කියනවා නෙක්කම්මසිත දෝමනස්සය. ඒ කියන්නේ පින්වත්නි මෙන්න මෙහෙම දෙයක් තේරුම් ගන්නට ඕන මේ ධර්මදේශනා ශ්‍රවණය කරන්නේ විශේෂයෙන්ම ධර්මයට කැමැත්ත තියෙන පිරිස. කවදා හරි මේ පංචකාමයන්ගෙන් නිදහස් වෙන්න ඕන කියලා අදහසක් තියෙන පිරිස. ඒකෝර කල්පනා කරන්නේ කෙනෙකුට දැන් සාමාන්‍ය ලෝකේ අනිත් අය කල්පනා කරන්නේ අනේ මට කොයි වෙලාවෙද මේ යහපත් රූපයක් දකින්න ලැබෙන්නේ යහපත් ශබ්දයක් අහන්න ලැබෙන්නේ කියන අදහසින්. එතකොට ඒ ඒ අයගේ තුළ තියෙන තණ්හාව වැඩිවීමක්. එතකොට මෙතන නෙක්කම්මසිත දෝමනස්සේ කියලා කියන්නේ මොකක්ද? කෙනෙකුට අතීත වර්තමාන චක්කු විඤ්ඤාණී රූපයන්ගේ අනුත්තර විමෝක්ෂය. පතා උත්සාහ කරමින් එය නොලැබෙන විට ඇතිවෙන දුකට තමයි දෝමනස්සය කියලා කියන්නේ. ඒ කියන්නේ අනේ කවදද මම මේ තෘෂ්ණාව නැති කරන්නේ? කවදද මම මේ ඇහැට ඇහින් දකින රූප විශේෂෙහි, කනෙන් අහන ශබ්ද විශේෂෙහි, නාසයෙන් විඳින ගන්ධ විශේෂෙහි, ඒ වගේම දිවෙන් ලබන රස විශේෂෙහි, ශරීරයෙන් ලබන ස්පර්ශ විශේෂෙහි, මනසින් ලබන අරමුණු વિશેහි තියෙන තණ්හාව කවද්ද මම ප්‍රහාණය කරන්නේ කියලා මේ හය තැන ගැන උපදින දෝමනසයට කියනවා නික්කම්මසිත දෝමනසය. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ගේහසිත දොම්නසයට වඩා ඊටාම හොඳ දොම්නසයක්. මොකද එතන දොම්නසය උපදින්නේ මේ තෘෂ්ණාව නැති කිරීම සඳහා ඇතිවන දෝමනසයක්. ඌමනාවක්. ඒ වගේම තමයි නෙක්ඛම්මසිත උපේක්ෂාවක් කෙනෙකුගේ තුල හට ගන්නවා. ඒ තමයි ඇහින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වින්දනය කරනකොට ඔහු ඒ දේවල් දකින්නේ අනිත්‍ය ප්‍රකට කරගෙන. ඒ අනිත්‍ය ප්‍රකට කරගෙන බලනකොට ඔහුට එතන පිහිටන්නේ විදර්ශනා උපේක්ෂාවක් කියනවා. ඒ නිසා ඔහුට කෙලෙස් වැగిරෙන්නේ නැහැ කියනවා. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගේහසිත නෙක්ඛම් මේ විශේෂයෙන්ම ගේහසිත සෝමනස්ස, දෝමනස්ස, උපේක්ෂා වේදනා 18කුත් ඒ වගේම තමයි නෙක්ඛම්ම නිස්සිත සෝමනස්ස, දෝමනස්ස, උපේක්ෂා වේදනා 18කුත් මේ කොටස් සේරගේම එකතුව සත්ත පද 36 හැටියට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තත්‍රිදං නිස්සාය ඉදං පජහත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෙක්කම්මසිත සෝමනස්ස 6 වෙනුවට ගේහසිත සොම්නස් 6 දුරු කරන්න කියනවා. ඒ වගේම තමයි නෙක්කම්මසිත දෝමනස් 6 වෙනුවට ගේහසිත දොම්නස් 6 දුරු කරන්න කියනවා. ඒකල්ලා ඒ වගේම තමයි නෙක්කම්මසිත උපේක්ෂා මේ හය වෙනුවට ගේහසිත උපේක්ෂා හය දුරු කරන්න කියනවා. ඒ වගේම තමයි නෙක්ඛම්මසිත සොම්නස් හය සඳහා නෙක්ඛම්මසිත දෝමනස් හය දුරු කරන්න කියනවා. ඒකල නෙක්ඛම්මසිත උපේක්ෂා හය සඳහා නෙක්ඛම්මසිත සොම්නස් හය දුරු කරන්න කියනවා. අවසානයේ මිතුරු කරගන්න කියනවා මොකක්ද? නෙක්ඛම්මසිත උපේක්ෂාව. එතකොට මේ නෙක්ඛම් සිත උපේක්ෂාවත් කොටස් දෙකකට බුදුරජාණන් වහන්සේ බෙදනවා නානත්ත් නානත්ත් සිත උපේක්ෂාවත් ඒ වගේම තමයි ඒකත් ඒකත් සිත උපේක්ෂාවත් නානත්ත් නානත්ත් සිත උපේක්ෂාව කියලා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විශේෂෙහි පිහිටන උපේක්ෂාව ඒ උපේක්ෂාව ප්‍රහාණය කරලා ඒකත් ඒකත් සිත උපේක්ෂාවෙහි හිත පිහිටවන්න කියනවා මේ ඒකත් ඒකත් සිත උපේක්ෂාව කියලා කියන්නේ මොකක්ද ඒකත් ඒකත් සිත උපේක්ෂාව කියලා කියන්නේ ආකාසානංචායතනය, ආකින්චඤ්ඤායතනය, විඥානංචායතනය, නේවසඤ්ඤා නාසඤ්ඤායතනය දක්වා දියුණු කරගත්ත හිතක්. අන්න ඒක තමයි නියම උපේක්ෂාව කියලා කියන්නේ. ඒ උපේක්ෂාවත් යම් දවසක ප්‍රහාණය කරලා චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල හිත පිහිටවන්නේ කියලා කියනවා. අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විශේෂයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පිහිටන සතිපට්ඨාන තුනක් ශ්‍රාවකීන්ට අවවාද කරනකොට සමහර ශ්‍රාවකීන් ඒ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම ශාස්ත්‍රුන් වහන්සේ කරන අනුශාසනයට සතුටු වෙන්නේ නැහැ කියනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ශාස්ත්‍රුන් වහන්සේට ඒ ශ්‍රාවකයන් කෙරෙහි හිතේ හටගන්නවා කියනවා කලකිරීමක්, නොසතුටු වීමක්. නමුත් සාස්ෘන් වහන්සේ ප්‍රකට කරන්නේ කියනවා. සිහිනුවණින් ඉන්නවයි කියනවා. ඒක තමයි පළවෙනි සාස්ෘන් වහන්සේ නමකට මේ ශ්‍රාවකයන් කෙරෙහි ඇති වෙන පළවෙනි සතිපට්ඨානය. දෙවෙනි සතිපට්ඨානය තමයි ඇතම් ශ්‍රාවකීන්ට අවවාද කරනකොට අවවාදයේ හික්මෙන ඇතම් ශ්‍රාවකයෝ අවවාදයේ හික්මෙන්නේ නැහැ. නමුත් ශාස්ත්‍රුන් වහන්සේට ඒ කෙරෙහි සතුටක් ඇති වෙන්නේ නැහැ දුකක් ඇති වෙන්නේ නැහැ. ඒ තමයි දෙවෙනි සිහිපදීම කියනවා. සාසුන් වහන්සේ අවවාද කරනකොට සමහර ශ්‍රාවකයෝ ඉන්නවා කියනවා මනාව ඒ දේ හික්මෙනවයි කියනවා. එතකොට සාසුන් වහන්සේට සතුටක් උපදිනවයි කියනවා ඒ සතුට ප්‍රකට කරනවයි කියනවා එතකොට ඒ එක සතිපට්ඨානයක් කියනවා එතකොට මේ සතිපට්ඨාන තුනම උපදින්නේ සාසුන් වහන්සේ කෙනෙකුට එතකොට අන්නේ ඒ සතිපට්ඨාන තුන තියෙන සාසුන් වහන්සේට තමයි අනුත්තර පුරිස ධම්ම සාරති කියලා කියන්න පුළුවන් ඉතින් මේ සූත්‍රය තවත් කාරණා බොහෝමයක් විස්තර වශයෙන් දේශනා කරන්න අවස්ථාව තියෙනවා. නමුත් ඒට කාලය අපිට හරස් වෙලා තියෙන නිසා මෙතනින් එහාට මේ සූත්‍රය අපිට දේශනා කරන්න අවස්ථාව නැහැ. මේ අපි දේශනා කළේ සලායතන විභංග සූත්‍රයේ සාරාංශයක්. මේ පින්නතුන් උත්සුක වෙන්න ඕන, දක්ෂ වෙන්න ඕන මේ සූත්‍රය හොයාගෙන පරිශීලනය කරන්න තවත් කල්යාණ මිත්‍රයන් වහන්සේලා හොයාගෙන මේ සූත්‍රය සාකච්ඡා කරන්න ඒ විදිහට සාකච්ඡා කරමින් ශ්‍රවණය කරමින් මේ සලායතන විභංග සූත්‍රය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ ධර්ම පරියාය ඒකාන්ත කුසලයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි පින්වත්නි අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මේ උතුම් සද්ධර්ම දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන පුණ්‍යවන්ත පිරිසගේ නම් ගොත් සිහිපත් කරලා ඒ අත්තන්ට පුණ්‍යානුමෝදනා කරන්න ඒ අනුව අද මෙම සද්ධර්ම දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ මාතලේ අලු විහාරයේ පදිංචි කොඩිතුවක්කු පවුලේ පිරිස එකතුවෙන් විශේෂයෙන්ම ඒ අත්තන්ගේ අරමුණු හැටියට සිහිපත් කරලා තියෙනවා මීට වසර දෙකකට පෙර පරලෝ සැපත් රංජනී කොඩිතුවක්කු සහ මීට වසර 11කට පෙර පරලෝ සැපත් ස්වර්ණමාලී හේවා වසම් යන ඥාතිවරයන් ඇතුළු පරලෝ සැපත් සියලුම වර්ග પરම්පරාගත සසරගත ඥාතීන්ට පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනා කරන අදහසින් තමයි මේ සද්ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ උසුලන්නේ. ඒ අනුව ඒ නම් සඳහන් කළ නම් සඳහන් නොකළ ඒ කොඩිතුවක්කු පවුලේ මිය පරලෝ යන්නට යෙදුන සියලුම පරලෝක ප්‍රාප්ත ඥාතීන්ට මේ සියලු පින් ඒකාන්ත අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ගෞරවනීය දේශකයන් වහන්සේටත් ජයමග නාලිකාවට සම්බන්ධ සැමටත් ධර්ම ශ්‍රවණය කළ සෑම දිනාටත් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ සද්ධර්ම දේශනාවෙන් ජනිත සියලු කුසල් හේතු උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගෞරවනීය දේශකයන් වහන්සේට නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන මාතලේ අලු විහාරයේ පදිංචි කොඩිතුවක්ක පවුලේ සෑම් සුළු දෙනාටමත් ඒ වගේම නිවසේ සිට ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ සෑම සුළු දෙනාටමත් වැළඳී තිබෙනා වූ සියලුම ලෙඩ දුක් කරදර ග්‍රහ දෝෂ අපල උපද්‍රව දුරු වේවා කරන්නා කියන්නා යහපත් කටයුතු යහපත් බලාපොරොත්තු සාර්ථක වේවා මේ ජීවිතයේදී මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු කුසල් පාරමී කුසල් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති